පෙරවරු 8යි විනාඩි 5යි තත්තර 15යි. නිසදිශි සිරියයි. ධර්මානුශාසනාව ධර්මානුශාසනා පාත්‍රන දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේල්වඩාරාම වාසී අමත ගවේෂී ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරි සීවලී ස්වාමීන් වහන්සේ අන්සේ සමාදන් වීමට පෙර নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්ම සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි සං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယ ම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယ ම්පි ධම්මං සරණං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 කොටස් දෙකකට බෙදා හදලා වෙන් කරන උන්වහන්සේ ආර්ය අනාර්ය කියලා ඒ ආර්ය හා අනාර්ය උන්වහන්සේ කොහොමද වෙනස් කරන්නේ? අසුතවතෝ පුතුජනෝ. ධර්මයේ නොසන අය නම් කරලා තියෙන්නේ කොහොමද? අසුතවතෝ පුතුජනෝ. ධර්මයේ නොසන අයට උන්වහන්සේ මතක් කරන්නේ පුහුදුන් අය, ප්‍රත්‍යඥ අය. සුතවතෝ අරිය ශාවකෝ. ධර්මයේ අසන අයට කියන්නේ ආර්ය ශ්‍රාවකයා. එතකොට ධර්මයේ නොඅසන අයට තමයි අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ. සුතවත් ආර්ය ශ්‍රාවකයාට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන්. දැන් මේ මන කියලා කියන්නේ ඉන්ද්‍රියක්නේ. මේ දේශනාවේ සම්බුද්ධ දේශනාවේ බොහොම පැහැදිලිව විග්‍රහ කරන ඉන්ද්‍රියක් තමයි මනේ ඉන්ද්‍රිය. ඔය ආයතන හයක් තියෙනවා සත්‍ය සම්බන්ධයෙන් ඇස කන නාසය දිව කය මන මේ ආයතන හය උපකාරී කරගෙන සිත් සකස් වෙනවා. හැම සිතක්ම පින්වත්නි සකස් වෙන්නේ මන පූර්වාංගම කරගෙන මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය. ඒ අතිශේෂ්ඨ ගාථා රත්නයෙන් උන්වහන්සේ මතක් කරන්නේ මන කියන්නේ රූපයක් ඒ මන කියන රූපය පූර්වාංගම කරගෙන ඒක ශ්‍රේෂ්ඨ කරගෙන තමයි මේ හිත සකස් වෙන්නේ මනෝ පුබ්බං ගම ධම්මා කියන්නේ හිත ධම්මා කියන්නේ හිතට සීලෝම සංකතයන් මේ හිත තුළ विद्यमान වෙනවා ලෝක ධර්මයන් මොනවාද ලෝක ධර්මයන් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය පංච උපාදානස්කන්ධයම මේ හිත තුළ विद्यमान වෙන නිසා ඒකට කියනවා ධම්මා කියලා. සංඛාරා කියලා වචනේ තිබිලා තියෙනවා. ලෝකය කියන්නේ ওই පංච උපාදානස්කන්ධයටම. එහෙනම් මේ ධම්මා කියනා වූ හිත සකස් වෙන්නේ කුමක් පූර්වාංගම කරගෙනද? මන. මනෝ පුබ්බං ගමා ධම්මා කියලා දේශනා කරේ ඒකයි. මනෝ සෙට්ටා මනෝමයා මන ශ්‍රේෂ්ඨ කරගෙන මනින්ම තමයි සිත සකස් වෙන්නේ. මන කියන්නේ රූපයක් ඒක පාදකන. එතකොට මන දුර්වල නම් ඒ සකස් වෙන සිතුවිලි දුර්වලයි. ඒ නිසා එතෙන්දි කියන්නේ අයෝනිසෝ මනසිකාර්ය. ඇත්ත ඇත්තටින් එයාට දකින්න බෑ. ඒ නිසා ඇත්ත ඇත්තටින් දකින්න බැරි මොකක් නිසාද? අසුතෝතු පුතු ජනෝ. ධර්මය අහන්නේ ඒක තමයි එයාලා තියෙන විපාකය. ඒතර ආනිසංස වශයෙන් ධර්මය අහන්න ඕන. ඇහුවොත් තමයි යෝනිසෝ මනසිකාර්ය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ එතනදී මේ සත්‍ය සම්බන්ධයෙන් ඒ පැටිකර දෙක අපිට පැහැදිලිව විවරණය කරලා දෙනවා. අස්සෝතෝතෝ පුතුජනෝ සුතෝතෝ අරිය ශාවකෝ. එහෙනම් මේ පින්වතුන් ආර්ය භූමියට ඇතුළු වෙන්න නම් ප්‍රත්‍යඥ භූමියෙන් අයින් වෙන්න නම් ධර්මයේ අහන්න ඕන. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න එතකොට යෝනිසෝ මනසිකාර්ය ඇති කරගන්නත් පුළුවන්. ධර්මයේ නොසන අය අසුතවත් පුදුජන අය සසර ගමනට යෙදෙනවා ඒ ඇයට ධර්මය පැහැදිලිව නිරවුල්ව අවබෝධ කරගන්න ඉඩ ප්‍රස්තාව නැති. එතකොට මේ යෝනිසෝ මනසිකාර්ය ඇති ඇයට තියෙන ප්‍රතිලාභය ඒ සබ්බාසෝ සූත්‍රයේ පැහැදිලි කරනවා ආශ්‍රව එයාට හටගන්නේ නැහැ. කුමක් නිසාද යෝනිසෝ මනසිකාර්යය තියෙන නිසා? යෝනිසෝමනසිකාරයේ තියෙන කුමංසාද අර සුතවත් ධර්ම ශ්‍රවණයෙන් ඇසීම නිසා. එතකොට ආශ්‍රව හටගන්නේත් නෑ. හටගත්තා වූ ආශ්‍රව නැති කරගන්නත් පුළුවන් වෙනවා. අයෝනිසෝමනසිකාරයේ තිබ්බොත් මොකද ගන්නෙ? හටනොගත් ආශ්‍රව ඇති වෙනවා. එයා මෙනෙහි කරන්නේ නෑනේ. හටගත් ආශ්‍රව ඒ කියන්නේ කෙලෙස් ධර්ම වැඩි වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා. යෝනිසෝ මනසිකාරය ඇති ආර්ය ශ්‍රාවකයාට තමන් තුළ ඇති ආශ්‍රව ධර්ම, ඒ කියන්නේ කෙලෙස් ධර්ම හට ගන්නකොටම පැහැදිලිව දැනෙනවා. තමා තුළ කෙලෙස් ධර්ම හට ගන්නවා කියලා. මොකද යෝනිසෝ මනසිකාරය තියෙන නිසා. කෙලඹ සිට සිහිය තියෙන නිසා එතකොට යම්කිසි ආශ්‍රව ධර්මයක් හටගෙන තියෙනවා නම් වහාම නැති කරගන්නත් එයාට හැකියාව තියෙනවා. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයාට තවත් ප්‍රතිලාභ කීපයක් ලැබෙනවා. ආර්ය ශ්‍රාවකයන් ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට ආර්යයන් වහන්සේලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් එයාට ලැබෙන ලොකු ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ අර යෝනිසෝ මනසිකාර්යය ධර්ම ශ්‍රවණය කිරීම නිසා ආර්යයන් වහන්සේලා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නත් පුළුවන් වෙනවා ආර්ය ධර්මයේ තේරුම් ගැනීමේ දක්ෂතාවයත් එයාට ඇති වෙනවා. ඒ වගේම ආර්ය ධර්මයේ හික්ම වෙනවා. ඔහු ඒ අය ධර්මයේ අහන එක්කෙනා නුවණින් සිහි කරන්න ඕන දේ සිහි කරනවා. ඒ වගේම සිහිය තියෙන නිසා යෝනිසෝ මනසිකාරය තියෙන නිසා ඕන නැති දේ සිහි කරන්න ඕන නැති දේ සිහි නොකර ඉන්නවා. සිහි කරන්න ඕන දේ පමණ සිහි කරනවා සිහි කරන්න ඕන නැති දේ Tamanට පිරිහීමට, දැවීමට, අසතුටට, අසහනයට, දුකට, ශෝකයට, සංతాපයට හේතු වෙන කරුණු එයා සිහි කරන්නේ නැහැ. කොමක් නිසාද? අර සිහියෙන් ඉන්න නිසා. යෝනිසෝ මනසිකාරය තියෙන නිසා. යෝනිසෝ මනසිකාරය ඇතිුනේ කුමස්සාද? සිතවත් භාවයේ නිසා. ධර්ම ශ්‍රවණය කිරීම නිසාමයි. එතකොට ධර්මයේ නොවසන නිසා සිහි කරන්න ඕන දේ එයාට දැනෙන්නේ නැහැ. එයාගේ කාමාශ්‍රව වැඩි වෙනවා. භවආශ්‍රව වැඩි වෙනවා. අවිද්‍යාව කියන ආශ්‍රවයට දිවිලා එයා පව්කම් කරලා භවයට යනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරයේ ඇති ආර්ය ශ්‍රාවකයාට කාමාශ්‍රව ඇති වෙන්නේ නැහැ. එයා නිතරම කල්පනාවෙන් ඉන්නේ. ධර්මයේ ඥානවා තමාගේ ජීවිතයේ දිහා බොහොම තීක්ෂණ බැලමක් යොමු කරනවා. මගේ හිත කොහොමද දැන් වැඩ කරන්නේ? එතකොට එයාට කාමාසුර වැටෙනවද නැහැ? එතකොට තීන ආශ්‍රව නැති කරන්නත් එයා උත්සාහ කරනවා. නැති ආශ්‍රව හටගන්නේත් නැහැ. දැන් මේ පිමුතුන් අහලා තිනවා ඔය සතර සම්‍යක් ප්‍රධාන වීරියේදී uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජන්නේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා. එතකොට උපං පාපකාරී සිතුවිලි පව් නැති කර ගැනීමට මේ යෝනිසෝමනසිකාරය ඇති අර ශ්‍රාවකයාට හැකි වෙනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබ්බති චිත්තං පග්ගණ්ණාති පදහති එතනින් දේශනා වෙන්නේ මොකද්ද නූපං අකුසල කර්මත් නීපදීමට එයාට හැකියාව තියෙනවා මොකද යෝනිසමංශකාරයනේ යෝනිසමංශකාරය කියන්නේ කුමංශාද ආර්යයන් වහන්සේලා අසුර කරගෙන ධර්මයේ ඇසීම නිසා ඒක ප්‍රතිලාභයක් ඊළඟට uppannānaṁ කුසලානං ධම්මානං දීවෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති උපං කුසල් ධර්ම තව තවත් ජීව කරගන්න මෙයාට උත්සාහය තියෙනවා කුමක් නිසාද සුතවත් ආර්ය භාවයේ නිසා ඒ වගේම යෝනිසෝ මනසිකාරය ඇති නිසා අනුත් uppannānaṁ කුසලානං ධම්මානං උපාදාය ඡන්දති යනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති ඒ විදිහට දේශනා සඳහන් වෙනවා නූපන් කුසල් ඇති කර ගැනීමට මෙන්න මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට හැකියාව තියෙනවා කුමක් නිසාද ධර්මයේ ඇසීම නිසා දැන් බලන්න පින්වත්නි ප්‍රතිලාභ සමූහයක් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට ලැබෙන බව. එහෙනම් ඒ සුතවත් ආර්ය භාවයේ නිසා අපිට යෝනිසෝ මනසිකාර්ය ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ බොහොම පැහැදිලිවම මේ සබ්බාසෝ සූත්‍රයේදී ඉස්සෙල්ලාම දේශනා කරන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාර්ය හා අයෝනිසෝ මනසිකාර්ය කියන දෙක හොඳට අවබෝධ කරගන්න කියලා. විශේෂයෙන් නිවන් දැකීමට නම් අපේ සිත සමාධිමත් භාවය ඇති කරගන්න ඕනේ. එළඹ සිට සිහිය තියෙන්න ඕනේ. එතකොට මන පූර්වාංගම කරගෙන සිට සකස් වෙන බව මේ පින්වත්තුන් මම පැහැදිලි කරගත්තා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ මනෙහි ක්‍රියාකාරීත්වයේ දුර්වල භාවය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වයේ ප්‍රබල භාවය. එතකොට ප්‍රබල වුණා වූ මානසික තත්ත්වයක් ඇති කරගත්තොත් තමයි අපිට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ දසනා පහතබ්බා. તો දර්ශනය කියලා කියන්නේ මොකද්ද එහෙනම්? අර විදර්ශන නුවණ ඇති කර ගැනීම. මේ ලෝකේ සකස් වෙලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සාරයේ බව පැහැදිලි කරගෙන විදර්ශනේ වඩන්න ඕන. එතකොට ලෝකේ කියන්නේ පිටුමතුනේ සිත සහ ලෝකය කියන්නේ මොකද්ද? සිතයි කයයි දෙකේ එකතුව මේකෙන් ක්‍රියාත්මක වෙන්නේ මොන කොටසද කියලා මේ පින්වතුන් දන්නවා. කය නෙවෙයි වැඩ කරන්නේ හිත. කය නෙවෙයි වැඩ කරන්නේ හිත. කය කියන්නේ රූපයක්. බුද්ධානුමත ලෝකය කියන්නේ සිත සහ කය දෙකේ එකතුව. එතකොට මේ ජීවිත ප්‍රවත්ම කියන්නේ ඕකයි මේක යථාර්ථය අපි දකින්න ඕනේ. ඒක දකින්න නම් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕනේ. මනසක්තිමත් කරගන්න ඕනේ. මනසක්තිමත් කරගෙන සමත භාවනාවෙන් ඒ මනස ශක්තිමත් කරගෙන අර නීවර ධර්ම පහ යටපත් කරගන්න ඕනේ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවර ධර්ම පහ යටපත් කරගෙන මනස ශක්තිමත් කරගන්නවා. ඒ මනස ශක්තිමත් කරගෙන සමත පූර්වාංගම විදර්ශනා භාවනාව කරන්න ඕන විනිවිද දකින්න ඕන විනිවිද දකින්න නම් මේ ලෝකේ සකස් වෙලා තියෙන ස්වභාව ධර්ම හයක් පදනම් කරගෙන බව අවබෝධ කරගන්න ඕන බුද්ධානුමතයට අනුව මොනවාද ස්වභාව ධර්ම හය මේ සංකතය කියන්නේ පින්වත්නි ලෝකය සංකතය කියන්නේ ලෝකය මේක සකස් වුණ දෙයක් දෙවි කෙනෙක් ධර්මයක් මාරි සකස් වෙන දෙයක් නෙවෙයි හේතුව අප්‍රත්‍ය සකස් වෙලක් නැහැ. මේක සකස් වෙලා තියෙන්නේ සුද්ධ ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. මොකද්ද මේ සුද්ධ ධම්ම? මේ ධම්මා හේතුපබවා කියලා දේශනා සඳහන් වෙන එකයි. ධම්මා කියන්නේ හිත සකස් වෙලා තියෙන්නේ ස්වභාව ධර්ම හයක ක්‍රියාකාරීත්වය. අනිත්‍යයි. මොකද්ද ස්වභාව ධර්ම හය? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මෙන්න මේ ස්වභාව ධර්ම හය ශක්ති සමූහයක් ශක්ති සමූහයක් කියන්නේ සුද්ධ ධර්ම හයක් සුද්ධ ධර්ම කිව්වත් එකයි ශක්ති කිව්වත් එකයි ධාතු කිව්වත් එකයි සුද්ධ ධර්ම කිව්වත් එකයි ධාතු කිව්වත් එකයි ශක්ති කිව්වත් එකයි එතකොට මේ ශක්ති සමූහය ඒක රාශි වුණ අවස්ථාවක තමයි අපි ලෝකයක් කියලා සම්මුතියක් දීලා මේ විශ්වය තුල තියෙනා වූ ග්‍රහවස්තුත් හා ක්‍රියාකාරී ලෝකයක් පනවා ගන්නම මේ සතා පුජ්‍යලයා කියලා. මේ සෑම දෙයක්ම සංකතයක්. එහෙනම් මෙන්න මේ සංකතේ වුණා වූ මේ ලෝකය සකස් වෙලා තියෙන්නේ ධාතු 6ක ක්‍රියාකාරීත්වය. ශක්ති 6ක ක්‍රියාකාරීත්වය. සුද්ධ ධර්ම 6ක ක්‍රියාකාරීත්වය. එතකොට ශක්තියක් කියලා වචනයක් ඉදලා තියෙනවා මේ සුද්ධ ධර්මවලට. එතකොට ශක්තියක් ඇති වෙන්නේ කුමක් පාදක කරගෙනද? ඕනම දෙයකට පින්වත්නි ශක්තිය ඇති වෙන්නේ වේගයක් ඇති තැනයි. වේගය කියන්නේ මොකද්ද? චලනය. චලනය වෙනවා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා ප්‍රවර්තනය වෙනවා. වේගයක් කියන්නේ වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා වේගවත් භාවය චලනය අනිත්‍යයි. ඇති වෙනව නැති වෙනවා කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි වේගය කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි ශක්තියක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි චලනයක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි වෙනස් වෙනවා කිව්වත් එකයි අනිත්‍යයි එකයි එහෙනම් මේ සුද්ධ ධර්ම හයම සත්‍ය සමෝයක් නිතරම වෙනස් වන ස්වභාවයට පත් වෙනවා ආන්නේ තමයි අනිත්‍යයි කියන්නේ යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි එහෙනම් මෙන්න මේ සුද්ධ ධර්ම හයම අටවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්ම හයම නිතරම වේගයක් චලනයක් වේගයක් පමණයි එහෙනම් ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් විද්‍යමාන වන්නා වූ මේ සීලොම සංගතයන් අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එතකොට යමක් අනිත්‍ය නම් ගත හැකි දෙයක්ුත් නෙවෙයි, දුක නම් ගත යුතු දෙයක්ුත් නෙවෙයි, අනාත්ම නම් හල යුතු දෙයක්. එතකොට දැන් අර දර්ශන සම්පත්තියෙන් මේ කොහොමද මේ කෙලෙස් ධර්ම නැති කරන්නේ? ඔන්න ඔය විදිය තමයි මේ දර්ශනයේ මුලින්ම තියෙන්නේ සත්‍යයි දිට්ඨියනේ. නැති කරන්න ඕන දර්ශනා පහතබ්බා කියලා දේශනාව සඳහන් වෙන්නේ අර මුලින් සඳහන් කළා සංකලා රතන සූත්‍රයේ සෝවාන් ඵලයේදී නැතිවෙන්නා වූ පළවෙනි කෙලෙස් ධර්මය දස සංයෝජන වලින් පළවෙනි එක මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ පින්වත්නි ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය. ලෝකය නිට්ටයයි, සපයි, ආත්මයි. ලෝකය නිට්ටයයි, සපයි කියලා වැරදි දෘෂ්ටියක්. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. එතකොට මේක ඇත්තක් නෙමෙයි බොරුවක්. සම්බුදු පියාණන් වහන්සේ මේක යථාවත්ව අවබෝධ කරගෙන මෙන්න මේ වැරදි දෘෂ්ටිය නැති කරගන්න නම් ලෝකයේ සකස් වෙලා තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාව ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පාදක කරගෙන සකස් වෙලා තියෙනවා කියලා දැනගෙන දැකගෙන ඒක විදසුන්ව වඩන්න ඕන. එතකොට මොකද වෙන්නේ? නිට්ටයයි සතයි ආත්මයි කියනා වූ ආත්ම දිට්ඨියේ ගුරු ස්වභාවය වූ සත්‍ය දිට්ඨිය නැති වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වඩනකොට ආන් එතකොට දර්ශනා පහතබ්බා කියලා කියන්නේ ඒකයි. දර්ශනයෙන් විදසුන් නුවණින් මේ කෙලෙස් ධර්ම නැති කරගන්න පුළුවන්. එතකොට පළවෙනි කෙලෙස් ධර්මයේ තමයි පින්නතුනේ සසරේ සත්‍ය බැන තමන පළවෙනි කෙලෙස් ධර්මය තමයි සක්කාය දිට්ඨිය. ඊළඟට විචිකිච්ඡා ශීලබ්බත පරාමාස ඔය තුන තමයි දර්ශනයෙන් නැති කරගන්නා වූ කෙලෙස් ධර්ම තුන යම් කිසි ආර්ය ශ්‍රාවකේ මේ ලෝකේ යථාර්ථය පැහැදිලිව නිර්වලව අවබෝධ කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වඩලා විදුසුම් වඩලා මේ සංයෝජන තුන සමුච්ඡේද ප්‍රහාණය කළොත් ඒ උත්තමයාට ආයේ කවදාකවත් සතර පායට යන්න වෙන්නේ නැහැ. ඒ උත්මයා ඒ කාන්තේම කිංචා පිටේ හොන්ති දුෂප්පමත්තා බොහෝසේ ප්‍රමාද වුණත් අටෙනි ආත්මභාවයක් ඒ උත්මයාට නැහැ. බව හතක් ඇතුළතදී අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා. ආන්‍ය උත්තමාර්ථය ලබා ගන්නට සූසු උත්තම කාල සීමාවක බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අපි දර්ශන සම්පත්තිය කෙසේ හෝ ඇති කරගෙන මෙන්න මේ සම්බාසෝ සූත්‍රයේ දේශිත දර්ශනයෙන් මේ කිලස් ධර්ම තුන සමිත්තේ ද ප්‍රහාණය කරන්න මේ බුද්ධිමත් බෞද්ධයන් උත්සාහ කළ යුතුයි. ඒක තමයි මේ පින්වත්තුන්ට මතක් කරේ ඔය දර්ශනයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද? එතකොට මේ ලෝකේ සකස් වෙලා තියෙන පින්වත්තුනේ සත්‍ය හයක්. මොනවාද සත්‍ය හය? පටිඝාතපට්ඨාන සූත්‍ර සූත්‍ර දේශනාවේ කායන පස්සනාවේ තියෙනවා පරිච්ඡේද 10ක්. මොනවාද මේ පරිච්ඡේද 10? කායන පස්සනාවේ පරිච්ඡේද 10 ආනාපාන පබ්බේ ඉරියාපත පබ්බේ තර සම්පජාන්නේ නවසිරුතකේ පරිකුල මනසිකාරී ධාතු මනසිකාරය. අවස්ථාන තියෙන පරිච්ඡේද තමයි ධාතු මනසිකාරය. ධාතු කියලා කියන්නේ ශක්ති සමූහය. අර මොහොතේ සඳහන් කර පටිවිආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ওই ශක්ති සමූහය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා බුද්ධාන් මතයට අපි අනුව දැනගන්න ඕන. ශක්ති සමූහයක් වේගයක්. ඔන්න ඔය ශක්ති සමූහය පාදක කරන තමයි අපිට මේ සංකතයක් කියලා දෙයක් විද්‍යමාන වෙන්නේ. සංකතය කියන්නේ සකස් වීම. සකස් වෙලා තියෙන කුමක් පාදක කරනද? ශක්ති සමූහයක්. ඒ සියලුම සකස් මේ හිත තුළ विद्यමානයි. හිත තුළ विद्यමානයි. හිත කියන්නේ පින්වන්තේ පංච උපාදානස්කන්ධය. ඒ හිත තුළ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය මේ පංච උපාදානස්කන්ධයම හිත තුළ विद्यමානයි. මෙන්න මේ හිත තුළ विद्यමාන වුණා වූ මේ පංච උපාදානස්කන්ධයම සකස් වෙලා තියෙන්නේ ආංගර ස්වභාව ධර්ම හයේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන. ඒ නිසා ඒකට කියනවා සබ්බේ සංඛාරා අනිච්චා කිය. සියලුම සංගතයන් ඒවත් හිත හටගෙන තියෙන්නේ අනිත්‍යතාවය පදනම් කරගෙන. ඒ විදිහට තමයි ওই පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන්න වඩන්න වඩන්න වඩන්න අර නිට්ටයයි සතයි ආත්මයි කියනා වූ ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය නැති වෙලා මිත්‍යා දිට්ඨිය නැති වෙලා සක්කා දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. මිත්‍යා දිට්ඨිය කියන්නේ සක්කා දිට්ඨියනේ. ඒක නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. ආ මෙතන තමයි දර්ශන සම්පත්තියෙන් සසර ගමන නතර කරන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ බුදු පියාණන් වහන්සේ සබ්බාස සූත්‍රයේදී මෙන්න මේ දශමයෙන් ප්‍රහාණය කිරීම මුලටම ඒ දේශනා පාඨයේදී දේශනේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් අර ඊටාත්ම වැදගත් අවස්ථා දෙකක් මේ පින්වත්තුන්ට ධර්ම විවරණයේදී නිතරම අපිට අහන්න බලන්න දැන් දෙකක් තමයි මතක් කරේ සබ්බා සූත්‍රයේ මුලටම තියෙන දසනා පහතබ්බා ඊළඟට රතන සූත්‍රයේදී සහ වස්ස දර්ශන සම්පදාය ප්‍රයස්ස ධම්මා යහිතා භවಂತಿ කියන දේශනා පාඨයේදී ඒ දර්ශනයෙන් ප්‍රධානය කර යුතු කෙලස් ධර්ම තුන තමයි මේ පින්මයි මේ පින්මයි මේ පින්මයි මේ පින්මයි මේ පින් උතුට මතක් කරේ. එහෙනම් මේ ලෝකයේ හෙවත් හිත සකස් වෙලා තියෙන්නේ ස්වභාව ධර්ම හයක කියලා දකින්න ඕන. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. විඳීමක් ඇත විඳින්නෙක් නැහැ. සුද්ධ ධම්මා පවත්තන්ති. කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදර්ශන මේ වෙන සම්මා දර්ශනය ඇති කරගත්තොත් මෙන්න මේ දර්ශන සම්පත්තියෙන් කෙලස් ධර්ම නැති කර ගැනීමට අපිට හැකියාව තියෙනවා ඊළඟට සංවරා පහතබ්බා අත්‍යවිච්ඡේ ආසවා සංවරා පහතබ්බා මහණෙනි සංවරයෙන් කෙලස් ධර්ම නැති කරගන්න පුළුවන් ඒ මේ සංවරය කියලා කියන්නේ පින්වත්නේ මේ අපේ ආයතන 6 අෂ්ඨ කන නාසය දිවකය මන කියන 6 සම්බන්ධයෙන් ඒවයිගේ චිත සකස් වෙනකොට අපි බොහොම කල්පනාවෙන් මේ සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දකින්න ඕන. ඒක තමයි යෝනිසමංසිකාරය කියන්නේ. ඒකට ඒ යෝනිසමංසිකාරයත් අත ඇතුන්නේ කුමසාද සුතවත් භාවයේ නිසා. මොනවාද සුතවත් බව ඇති කරගත්තේ සද්ධර්මය. බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී මතක් කරනවා චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ දානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුඤ්ජති එහෙනම් ඇස සංවර කරගන්න ඕනේ මේ ඇහැ අපි නිතරම ක්‍රියාත්මක වෙන ආයතනයක් නිතරම මේකට දෙන්න බලන්නේ ප්‍රියමනාප දේවල් ඉතින් මේ ලෝකේ යථාර්ථය දැක්කා වූ යෝගාවචරයා මේ අපි දකින දේවල්ම දීලා මේක සංසප්පණය කරන්න ගියොත් මොකද වෙන්නේ? ප්‍රිය දේවල් දෙනවා කියන්නේ රාගෙන් ගිනි තියා ගන්නවා කියන එකයි. ඉතින් ඒ ඒ යථාර්ථය ඇහි යථාර්ථය දැනගෙනත් මේ ලෝකයේ තියෙන යථාර්ථයක් දැනගෙනත් අපි ඒක සංවර කරගත්තොත් අර සංවරයෙන් ආශ්‍රව නැති කර ගැනීමේ හැකියාව අපිට ඇති වෙනවා. එහෙනම් ඇස සංවර කරගන්න ඕනේ. එතකොට කන සංවර කරගන්න ඕනේ, නාසය සංවර කරගන්න ඕනේ, දිව සංවර කරගන්න ඕනේ, කය සංවර කරගන්න ඕනේ, වචනය සංවර කරගන්න ඕනේ, මනස සංවර කරගන්න ඕනේ. ඒ නිසා තමයි ওই ධම්මපදයේ තියෙන ඉතා ශ්‍රේෂ්ඨ ගාථා රත්නය තමයි මම මුලින් සඳහන් කරේ. මෙන්න මේ ඇස කන නාසය දිව කය මන කෙන්නා වූ ආයතනය හය සංවර කර ගැනීමෙන් තවත් පැත්තකින් මේ කෙලෙස් ධර්ම නැති කර ගැනීමේ හැකියාව යෝගාවචරයට ඇති කරගන්න පුළුවන්. ඊළඟට අත්ති වික්කවේ ආසවා පටිශේවනා පහතබ්බා මේ පටිශේවනා කියන්නේ පින්වතුනේ පාවිච්චියෙන් තමයි පාවිච්චි කරන දේවල් තියෙනවානේ. දැන් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාටත් මේ පින් උතුම්ටත් අවශ්‍ය කරන ප්‍රත්‍ය හතරක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවාද මේ ප්‍රත්‍ය හතර? චීවර, පිණ්ඩපාත, සේනාසන, ඥානත් ප්‍රත්‍ය. එතකොට ওই පින් උතුම්ටත් වගේම මේ මේ ප්‍රත්‍ය හතර අපිටත් අවශ්‍යයි. බුදුහාමුදුරේ ඒවා පාවිච්චි කරනකොට බොහෝම කල්පනාවෙන් පාවිච්චි කරන්න කිව්වා. ඒවා පාවිච්චි නොකරොත් මොකද වෙන්නේ? කේස් ධර්ම වැඩෙනවා. ඒ නිසා එතනදී උන්වහන්සේ දේශනා කළේ අත්තිබික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. මහණෙනි මේ පාවිච්චි කරන අය ඒ චීවර පින්ඩ පාත සේනාසන කියන ඒවා පාවිච්චි කරනකොට බොහෝම කල්පනාවෙන් පාවිච්චි කරාම ඒවා සම්බන්ධයෙන් කෙලස් ධර්ම හටගන්නේ නැහැ. දැන් බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ මේ චීවරය පාවිච්චි කරනකොට සීතෙන් උණුසුමෙන් මැසි මදුරුවන් අවුවෙන් වැස්සෙන් සුළඟින් ආරක්ෂා කර ගැනීමටත් ලැජ්ජා බය ඇතිතෙන් වසා ගැනීමටත් මේ චීවරය පාවිච්චි කරන්න කියලා. සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශ මකස වාතා තපසිරින් සබ සම්පාසානම් පටිඝාතාය ඔය විදිහට මේ චීවරය පාවිච්චි කරනකොට මේ අලංකාරය ශරීරයේ අලංකාර කර ගැනීම සඳහා නෙවෙයි මේක පාවිච්චි කරන්නේ මේ සීතෙන් උණුසුමෙන් මැසියම් මදුරුවන්ගෙන් අපරුවෙන් මැසින් ඒ ආරක්ෂා කරගෙන ලැජ්ජා බය ඇති තැන් වසා ගන්න තමයි මේ චීවරය පාවිච්චි කරන්නේ. එතකොට මේ පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන අවස්ථාවේදී ඒ ගැන තියෙනා වූ තණ්හාව නැති වෙනවා චීවරය සම්බන්ධයෙන්. දැන් ওই පින්වතුන් විශේෂයෙන් අඳුමක් අඳිනකොට ඒ ඇඳුමේ තියෙනා වූ උපවස් ස්වභාවයට, දීප්තිමත් ස්වභාවයට, ලස්සනට, වටිනාකමට මුල් තැන දුන්නොත් මොකද වෙන්නේ? ඇඳුම නිසා අර තණ්හාව වැඩි වෙනවා. ඒ නිසා අපි නිතරම යම් කිසි දෙයක් වස්ත්‍රයක් පරිහරණය කරනකොට ඒ වගේ පිරිසිදු භාවය පමණක් සලකලා මේ සීතෙන් උණුසුමෙන් නැසි මදුරුවන්ගෙන් අවුවෙන් වැස්සෙන් ආරක්ෂා කරගෙන විලිබී නැති කර ගැනීම සඳහා පමණක් මම මේක පාවිච්චි කරනවා කියන අදිස්ථානයෙන් පාවිච්චි කරොත් මේ පටිසේවනා කියන ස්වභාවයෙන් පාවිච්චියෙන් ඇතිවෙනා වූ තණ්හාව නැති කරගන්න පුළුවන් ආශ්‍රව නැති කරගන්න පුළුවන් ඊළඟ එක තමයි මේ චීවර ළඟට තියෙන අපි කතා කරන්නේ පින්ඩපාතය. දැන් ආහාරය ගන්නකොට සියලුම යෝගාවචරයෝ මේ ගන්නා වූ ආහාරය මගේ පිණිස නොවේ, ජවයේ පිණිස නොවේ, ශාරීරිය තර කර ගැනීම සඳහා නොවේ, ශීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන සසර දුක් නැති කරගෙන නිර්වාණ සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි මේ කය පවත්වාගෙන යාම සඳහා පමණක් මේ ආහාරය ගන්නවා, හස්ත විඳින සඳහා නෙවෙයි කියලා නිකන්නේ. එතකොට ඒක හැම දිනාටම ඒ ප්‍රත්‍යවේක්ෂා කිරීම කරන්න ඕන. නැත්නම් විශේෂයෙන් ආහාරයක් දැක්කාම සතුෂ්ණා ඇති වෙනවා. ඒක නැති කරගන්න තමයි බුදුහාම දේශනා කරලා තියෙන්නේ පටිසේවනා පහතබ්බා කියලා කිව්වේ ඒකයි. එහෙනම් ආහාරයක් ගන්නකොට සියලුම අය ප්‍රත්‍යවේක්ෂා කිරීම කරන්න ඕනේ. ජවය, මදය, ශරීරයේ තර කර ගැනීම සඳහා නෙවෙයි මේ ආහාර ටික ගන්නේ. ඊළඟට තියෙනවා චීවර ඊළඟට සේනාසන අපි කතා කරලා ඊළඟට සේනාසනය. සේනාසනය කියන්නේ තමන් වාසය කරන ගෘහය, ගෙදර නැත්නම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් තමන් වහන්සේලා වැඩ වාසය කරන්නා වූ විහාරස්ථාන. මේවා පාවිච්චි කරනවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා වැස්සෙන් අවුවෙන් පින්නෙන් ආරක්ෂා කර ගැනීමටත් මැසි මදුරු සර්පයන් ආදී අයගෙන් ආරක්ෂා වීමටත් සුළඟෙන් ආදී දේවලින් අත් මිදීගෙන නැති කර ගැනීම සඳහා මේවා පරිහරණය කරන්න කියන අදිෂ්ඨානයෙන් පරිහරණය කරන්න කියලා උන්වහන්සේ මතක් කරලා තියෙනවා. මොකද එතකොට ආවාස සම්බන්ධයෙන්ුත් ඉන්නා වූ තන සම්බන්ධයෙන්ුත් තණ්හාව නැති කරගන්න ඒක මහෝපකාරී වෙනවා. ඊළඟට ධ්‍යාන ප්‍රත්‍ය එතකොට මේ යම් කිසි කෙනෙකුට ලෙඩක් දුකක් ඇති අවස්ථාව පමණක් බෙහෙතක් හේතක් ගන්න ඕන නැත්නම් අනවශ්‍ය විදිහට මේ ශරීරයේ තර කර ගැනීම සඳහා නිතරම ඔය විටමින් පදාර්ථ ඇති දේවල් ගන්නවා නම් ඒක මේ ශරීරයේ වර්ධනය සඳහා ශරීරයේ ජවයේ බලය ඇති කර ගැනීම සඳහා කියන ස්වභාවයකින් පාවිච්චි කරොත් එතෙන්දි කෙලස් ධර්ම වැඩි වෙනවා කියලා බුදුහාම දේශනා කළා තියෙනවා. ආන් හිතෙන් ඒ විදිහ තමයි මේ සිව් පශයෙම භික්ෂුන් වහන්සේලාට අතන යෝගාවයි ජීවිතය ගත කරන ඕනම යෝගාවචරයකට ගිහි පැවිදි ભેදයක් ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ. චීවර පින්ඳ පාත සේනාසන ඥානප්‍රත්‍ය පාවිච්චි කරනකොට මේවා සංහාව වර්ධනය වීම සඳහා ආශ්‍රව වැඩි වීම සඳහා නෙවෙයි මම පාවිච්චි කරන්නේ මේ ජීවිතයේ පවත්වාගෙන යාම සඳහා පමණක් කියන අදිෂ්ඨානයෙන් විතරම ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතන තමයි පටිසේවනා පහතබ්බා කියලා උන්වහන්සේ එතනදී අපිට දේශනා කරලා තියෙන්නේ. ඊළඟට ඊළඟ කාරණේ විදිහට දේශනා සඳහන් වෙනවා අදිවාසනා පහතබ්බා. අත්‍යවික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා. වීරයෙන් නැති කරගත යුතු ධර්මතා කීපයක්. වීරයෙන් නැති කරගත යුතු ධර්මතා කීපයක්. ඒ සඳහන් වෙන්නේ සීතෙන් උෂ්ණාධිකමෙන් බඩගින්නෙන් මැසිමදුරු ආදී දේවල් Tamanට ඇති වෙනවා නම් ඒවා ඉවසා දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. සමහර ස්ථානවල අපි ජීවත් වෙනකොට ඇනුම් බැනුම් සිදු තියෙනවා කායික දරුණු කායික වේදනාවන් ඇති වෙන්න පුළුවන් අමිහිරි වචන හෝමාරුවන් අපිට ඇති වෙන්න පුළුවන් ඊළඟට ඒ වගේ අපේ නිතරම නිස්සබ්ද ඉවසීමේ හැකියාව අපි තුල ඇති කරගන්න ඕන. මේවා නිසා සමාජයේ සිත් තුළ ලෝභ දෝෂ මොහ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛර ආදී අකුසල চৈতසික හටගත්තොත් මේ ආර්ය මාර්ගයේ පිරිහෙන බවත් ආර්ය මාර්ගයේ වැඩිවීමට ඒවා බාධා වෙන බවත් අපි අවබෝධයෙන් ඒවා ඉවසීම තියෙන්න ඕනේ. ඒකට කියන්නේ අදිවාසනා කියන වචනයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ ආශ්‍රව ධර්මයේ විදිහට නැති කරන ක්‍රමයේ දේශනා කළා තියෙනවා පරිවර්ජනා පහතබ්බා නුවණින් බහැර කරන්න පරිවර්ජනා කියන එකේ තේරුම නුවණින් බහැර කරනවා කියන අදහසයි. මේ නුවණින් බහැර කරනවා කියන්නේ Tamanta යෝග ජීවිතේ පවත්වාගෙන යාමට සූසු ප්‍රදේශ තමන් ඇති කරගන්න ඕනේ. ඔය කියනවනේ සූසු ප්‍රදේශයක වාසය කරන කියලා මම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒතකොට සූසු කියන්නේ සත්පුරුෂයන් වාසය කරන ඒතර බණ භාවනා කරන සූසුපත් ප්‍රදේශයක අපි ජීවත් වෙන නැත්නම් අපිට ඒ ජීවිතේ පවත්වාගෙන යාමට හරි අපහසුයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ නිතර මතක් කළා තමන් වහන්සේගේ කර්මස්ථාන ගන්නා වූ භික්ෂුන් වහන්සේලාට නපුරු අලි ඇතුම් ඒ වගේ ගවයන්, බල්ලන්, සර්පයන් ආදී තියෙන තැන් ඊළඟට කටුලැහැ ඒ වගේම දුර්ගන්ධ තැන් තියෙන තැන් ඊළඟට Tamanට අගෞරවයේ ඇති වෙන පරිසරයක් පාප මිත්‍රයන් විතරම ආශ්‍රය කරන්න තියෙනවා නම් ඒවලුත් අත්හරින්න කිව්වා පරිවර්ජනා පහතබ්බා කිව්වේ ඒවා ඒකයි ඒ ස්පර්ශය ගැන තමන් හොඳ දැනුවත් වෙන්න ඕන දැනුවත් භාවයේ පදනම් කරගෙන ඒ ස්ථාන අතහරින්න පුළුවන් වෙනවා ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විනෝදනා පහතබ්බා කියලා විනෝදනා පහතබ්බා කියන්නේ තමන් යම් කිසි දෙයක් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කිරීමෙන් යම් කිසි විදිහකට කාමසිතුවිලි, දේශසිතුවිලි, මෝහසිතුවිලි ඇති වෙනවා නම් ආන් ඒවට හේතුකාරක වෙන දේවල් අතහරින්න කියලා විනෝදනා පහතබ්බා කියලා කිව්වේ ඒකයි තමන් පාවිච්චි කරන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව අතහරින්න ඕනේ. නැත්තරම නැති කරන්න ඕනේ. තරහ ආවම ඒව දුරු කරන්න ඕනේ. ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. නුවණ පාවිච්චි කරලා ඒ තරහවක් ආවම ඒ ගැන මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මොකද වෙන්නේ? එතකොට තමාගේ සිත දුෂිත වෙලා අර තමන් ඇති කරගත්තා වූ යෝගා ජීවිතයේ පළුදු වීමට හේතුකාරක වෙනවා. ඊළඟ හිංසා පීඩා ඇති අවස්ථාවක් ඇති වුණ අවස්ථාවේදී මෛත්‍රී සාගත හිත ඇති කරගන්න ඕනේ. තවත් කෙනෙකුට හිංසා කරන්න, පීඩා කරන්න, දේශ කරන්න අවස්ථාවක් යම්කිසි කරුණක් නිසා ඇතුළත් මොකද කරන්න ඕන තමන් ඒ කාන්තියම දැන් මේ තමාගේ සිත මේ විත දූෂිත වෙලා තිනවා ඒ කොහොම හරි මේ අසද්ධර්ම ප්‍රවාහයෙන් මගේ සිත මුදවාගෙන සද්ධර්ම ප්‍රවාහයට ඇතුළු කරගන්න ඕනේ. ඒ සඳහා වහාම තමන් ක්‍රියාත්මක වෙලා අර ද්වේෂය නැති කරගන්න මෛත්‍රිය වඩන්න ඕන. ඒ විදිහට තමයි බුදු පියාණන් වහන්සේ නුවණ පාවිච්චි කරේ නැත්නම් මේ ආශ්‍රව ධර්ම වැඩෙනවා. ඉතින් අන්තිම අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා භාවනා පහ තබ්බා කියලා. ඉතින් ඊටාත්ම වැදගත් කාරණේ විදිහට තමයි මේ සබ්බා සූත්‍රයේ අන්තිම කරුණ විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ භාවනා පහ තබ්බා. ඒතකොට එතනදී විශේෂයෙන් මේ ශාසනය තුල මුල්ම තැන දීලා තියෙන්නේ භාවනාවටයි. ඒ භාවනාව සමත භාවනා, විදර්ශනා භාවනා කියලා දෙකක් ශාසනය තුල තියෙනවා. සමත භාවනාව කියන්නේ ලෞකික භාවනාව, විදර්ශනා භාවනාව කියන්නේ ලෝකෝත්තර භාවනාව. ශාන්තිනායකයන් වහන්සේ ලෝකයට පහළ වීමටත් ඉස්සරලා මේ සත්‍ය අවබෝධ කරගෙන යාමට කැමැති සියලුම අය සමත භාවනාවෙන් අෂ්ට සමාපatti පංච අභිඥා ලබා ගැනීම තිබුණා. නමුත් ඒවා ලෞකික සමාධි පමණයි ඒ වලින් නිවන් දකින්න බෑ සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ නම් පමණයි මේ විදර්ශනා භාවනාව අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ සමත භාවනාවෙන් අර මුලින් සඳහන් කර විදිහට පංච අවිඥා අසු සමාපatti ලබා ගන්න පුළුවන් ඒවා ලෞකික ධ්‍යාන සහ සම්පත් පමණයි දැන් එනම් සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණා තමයි අර විදර්ශනා භාවනාවෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යනා වූ මාර්ගඵල ලබාගෙන නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ යෝගාවචර ජීවිතය ගත කරන ආර්ය ශ්‍රාවකයා විදර්ශනා භාවනාවට චිත්ත භාවනාව ඇති කරගන්න ඕනේ. ඒ භාවනාව කිරීමේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම මොනවාද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්‍යක්ප්‍රදාන පංච ඉන්ද්‍රිය පංච බල සත්ව බොජ්ජංග ආරෂ්ඨාග මාර්ගය මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න නම් පළවෙනිම කළ යුතු භාවනා ක්‍රමය බුදු පියාණන් වහන්සේ ඒකායන නිවන් මාර්ගයෙන් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. මොකද්ද? සතර හතිපත්ථායන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සම්තික්කමාය ඥාන සදිමාය නිබ්බාන සත්‍ය කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කායං පස්සන වේදනාං පස්සන චිත්තාං පස්සන ධම්මාං පස්සන මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනකොටම අර හත්තිස් බෝධිපාශක ධර්මම වැඩෙනවා එහෙනම් මේ හැම ධර්මතාවයක්ම අපිට ඇති කරගන්න නම් මේ සබ්බාස සූත්‍රයේ මුලින් සඳහන් කර විදිහට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න නම් සත්පුරුෂ සංසේවය අනිවාර්යයි. සත්ව සංසේවයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මාංගම් ප්‍රතිපatti. ආනිතින් බුදුහාම දේශනාවල තියෙනවා ඔය මහා පඤ්ඤ සූත්‍රයේදී ආර්යයන් වහන්සේ කෙනෙක් ළඟ තිබිය යුතු ගුණධර්ම හතරක් මහා ප්‍රඥාව ලබා ගැනීමට නම් සත්ව සංසේවය අනිවාර්යයි. ඒ වගේම උන්වහන්සේලා දේශනා කරන්නා වූ සද්ධර්මයේ අහන්නත් ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන එකත් මම පැහැදිලි කරලා තියුණා අයෝනිසෝ මනසිකාරය නෙවෙයි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන මනසක්තිමත් කරගන්න ඕන ඒ වගේම ධම්මා ධම්ම ප්‍රතිපදාවක දෙන්න ඕන ඒ කියන්නේ භාවනා පහතබ්බෙන් සසර දුක් නැති කරන කෙලෙස් ධර්ම නැති කරගන්න ඕන ඒ නිසා පළවෙනිම මේ යෝගාවචරය කළ යුතු දේ ගැන නොකළ යුතු දේ ගැන පින්වත්තුන් මතක් කරලා ඒ ශීලෝම ධර්ම කර්මයේ සබ්බා සූත්‍රයෙන් ආශ්‍රයෙන් ඔය දැනගෙන සසර ගමන නතර කරගෙන උතුම් වූ නිර්වාණ සම්පත්තියෙන් සංසෙන්ත උත්සාහවත් වෙන්න ඒ උත්සාහවත් වීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයෙන් යුක්තව මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමත සම්බුදු සරණයි සදාම් පීඨයි සංඝරැක වරණයි සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරත් වූයේ වතුරුගම කන්නිමහර වේලවනාරාම වාසී සම්බුදුපාද පද්මානුගත ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසීවලි ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තවතරත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබට පෙරවන් සරණයි.